शरणं गच्छामि සංඝං සරණං ගච්ඡාමි ඉබුණන් සාවධාන වහන්න එබැයි අපි ප්‍රකාශ කළේ රූපන්ත පජානාති රූප සම්භයන්ත පජානාති යන කොටස් දෙක වශයෙන් කර්ම සර්වදේශන දෙකන් එහිදී මේ රූපේ දත යුතු ආකාර කිහිපයක් අපි ප්‍රකාශ කළා රූපය අනිත්‍ය වශයෙන් දකින්නට දුකක් වශයෙන් අවබෝධ කරගන්නට අනාත්ම ධර්මයක් වශයෙන් දකින්නට ඒ වගේම රූප අසුභ ධර්මයක් වශයෙන් අනාය සෝමි ධර්මයක් වශයෙන් දකිතේ කියන කරුණයි ප්‍රකාශ කළේ. ඒදී අර අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන කොටස් අපි කලින් ප්‍රකාශ කළා ශූන්‍යතාවය පිළිබඳවයි කතා කරන්න තිබෙන්නේ. ඒකට ශූන්‍යතාවය කියන එකේ අදහස සිත් භාවය කිසිවක් නැති බව කියන එකයි. මේ අදහස් කරන්නේ මේ කිසිවක් නැහැ කියන එකේදී මේ හිස් ආකාශ වෙනසක් යන ඒක නෙවෙයි මේ අදහස යමක් පළමුවෙන් බලනකොට තියෙනවා කියලා තේනවා නමුත් ඒක ළඟට ගියාට පස්සේ නැත්නම් ඒක විශ්ලේෂණය කරලා බලන විට ඒ කිසිවක් දැනගන්න දෙයක් නෑ දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කරලා දැන් අහස නිල් පාට දිස් වෙන උද අභ්‍යවකාශය අහස කියලා එකක් අපිට නිල් පාට තියෙනවා කියලා තේරෙනවා නමුත් එතෙන් අපි ගියොත් එහෙම නිල් පාට කියලා දෙයක් නැහැ. එතන සිත් දෙයක් තියෙනවා. කලින් තියෙනවා තේනවා එහෙම දෙයක් තියෙනවා. හරියට මිරින්දුවක් වගේ. මුලින්ම අපිට පේනවා වතුර පිළිලා තියෙනවා. නමුත් ළඟට ගියාට පස්සේ එහෙම වතුරක් නෑ. කලින් යමක් තිබුණාසේ දිස්සනවා. නමුත් නියම ආකාරයෙන් නියම පස්සාවෙන් බලන එක කිසිවක් නැති බව නියමත වැටහෙන විට සිතට අවබෝධ වෙන විට සිත පස්සන තත්ත්වයට තමයි අපි ශූන්‍යතාවය කියලා කියන්නේ. ශුන්්‍යත කියන වචනය බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරලා තියෙන්නේ ශුන්‍යතෝ ලෝකං අවික්කත්සුමු බරාජ්‍ය සදාසතෝ ආදී වශයෙන් මේ ලෝකේ ශුන්‍ය වශයෙන් දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා තියෙනවා ශුන්‍ය ලෝක ශුන්‍ය ලෝක තුමන්තේ උච්චිතකතා සංකෝ භන්තේ ශුන්‍ය ලෝක තුච්චිත කියලා කියන බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් කරනවා මේ ලෝකේ ශුන්‍ය මේ ලෝකේ ශුන්‍ය කියලා කියනවා කොතකින් නම් මේ ලෝකේ ශුන්‍යද කියන එක විග්‍රහ කරනවා රුක්ති බුදුරජාණන් වහන්සේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන එකත් මනසක් කියන ඒවායි මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවාට අරමුණු වන රූප ශබ්ද ආදී ධම්මයි ඒ නිසා පහළ වෙන චක්ක විඥාන සෝත විඥාන ආදී විඥාන කොටස් කියන ඒ ධම්මයි ඒ විඥානය ඇති වුණාට පස්සේ ඇති වෙන ස්පර්ශය සහ වේදනාව වේදනාව සම්පයුක්ත වෙන සිත සියලුම චිත්ත සංස්කාර ධර්ම ඔක්කොම ශූන්‍යවත් වෙන්න ලැබෙන දෙයක් කියලා ප්‍රකාශ කරන්නේ එතකොට මෙතන මුළු පංචස්කන්ධයම ශූන්‍ය වශයෙන් බලන්න. දැන් අපි මෙතන අද කතා කරන්නේ රූපේ ශූන්‍යතාවය. අර පංචස්කන්ධයේ ශූන්‍යතාවය නෙවෙයි. එතකොට අපි රූපේ ශූන්‍යතාවය බලනකොට අපි දැනගන්නවා අපේ ඇඟක් අපිට දිස් වෙනවා, පේනවා. හරියට අත මෙතන වගේ ගහන මිසක් වශයෙන් අපිට තේරෙනවා, තේරෙනවා. අපේ අතේ ඇඟේ ටික දිගහැරිය ගමන් මෙත කියලා දෙයක් අපිට දැක්කේ නැහැ. අතුරු ඇගිලිතික නිතිකරන්නේ හපලුවා ගන්න සිතන විට අපිට ඒක මිත්‍ය කියලා අපි ප්‍රකාශ කරන අපිට දුක් වෙනවා. අපේ ඇගිලිතික දුගහැරිය ගමන්ම අර මිත්‍ය නොකෙන යනවා. එතකොට මේ මිත්‍ය කියන එක සූර්ය ධර්මයක්. සත්‍ය ධර්මයක් නෙවෙයි. ඒක ඇගිලිතික එක්කාකාරයෙන් නමාගෙන සිටීම නිසා අපව මුලා කළ ධර්මයක් විනා මිත්‍ය කියලා දෙයක් නෙමෙයි. ඒ ඇඟිලි පිටම නෙවෙයි මේක කියන්නේ. ඇඟිලි පිටම එක්තරා ආකාරයකින් නමාගෙන සිටත නිසා ඒක මෙතන බාට පාස්සන්නේ. මෙතත් කියලා අපි හඳුනාගන්නේ. ඇඟිලි පිටම මෙතයි කියලා අපි ගන්නවා නම් ඒ ඇඟිලි පහම ඇඟිලි පහ කොයි ආකාරයෙන් තිබුණත් <coughs> මෙතනත් ඉස්සන්නට ඕන හැමුවන්නේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් තමයි අපේ මුළු අංගම සෝන ධර්මයක් වශයෙන් අවබෝධ කරගත යුතු වන්නේ. අපේ ඇඟේ තියෙන මූලික ධාතු මූලයෙන් මූල ධාතු හතරක්. මේ මූල ධාතු හතරට අමතරව ආකාශ ධාතුවක් කියලා එකක් තියෙනවා විඥාන ධාතුවක් කියලා කියනවා. මේ ධාතු වලින් විඥාන ධාතුව නාමස්කන්ධයට දෙකයි මේ රූපස්කන්ධයට අත්වන්නේ අර පටි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරයි ආකාශ ධාතුව සමහර ගණන් ගන්න ආකාශ ධාතුව කියන කොටස් සමනයි. ඒතරත් මේ ශූන්‍ය වශයෙන් අපි දකින්නේ අපේ සිතට මේ රූප කොටස් සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා. එකක්වත් අවුල් කිසිම දරුවට මේවා තියෙනවා කියලා දන්නේ නැහැ. එහෙම හැඟීමකුත් නැහැ. එහෙම දෙකට වැටීමක් අවබෝධයකුත් නැහැ. සම්පූර්ණයෙන් හිස්සල කඩුවරක් ඇතිවෙනවා වගේ තත්ත්වයක් ඇති වෙනවා. මෙන්න මේ තත්ත්වය තමයි රූපේ ඕලාරික ශූන්‍යතාවය කියලා අපි හඳුන්වන්නේ. ඊට වඩා ගැඹුරු ගැඹුරු ශූන්‍යතාවයන් තිබෙන නිසායි අපි ඒකට ඕලාරික ශූන්‍යතාවය කියන වචනේ පාවිච්චි කරන්න කලේ. එතකොට ඒක කරන්නේ කොහොමද? අපේ ලෝකයේ පංචවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු මූල ධාතු අතර ඉස්සලා අවබෝධ කරගන්නට ඕනේ. මෙන්න මේ රූපය කියන මෙන්න පඨවි ධාතුව මෙන්න ආපෝ ධාතුව මේ තියෙන තේජෝ ධාතුව මේ තියෙන වායෝ ධාතුව කියලා. මේක එකපාරට මුළු රූපේම මුළු ඇඟේම තියෙන දකින්නට බැරි නම් කොටස් වශයෙන් බලනවා. ඒ කියන්නේ සෙත් ධම්මිය ධම්මස්නානාදී කොටස් තියෙනවා. මේ එක එක කොටස් හැරගෙන මේ එක එක කොටස්වල තියෙන මෙන්න රූපයේ තියෙන පටේ ධාතු මෙන්න මේ තියෙන ආපෝ ධාතු මෙන්න තේජෝ ධාතු මෙන්න වායෝ ධාතු කියන ඒ ධාතු හතර වෙන් කරන්න පුළුවන් දෙන්නට ඕන. ඒ වෙන උදාහරණයක් මෙයාට ඉතාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ශරීරයේ තියෙන අපි හිතමු සමගතයේ ඒ සමයේ මතු පිට තියෙන සම කුණු සම කුඩු සම සීරලා එහෙම ගියොත් එහෙම ඒක සම්පූර්ණයෙන්ම ධාතු ගොඩක් වශයෙන් ඕනෑම කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන්. අර ඇඟේ සැතිරී තියෙන නිසා තමයි මේක ධාතු ගොඩක් වශයෙන් දකින්න තියෙන්නේ කියන්නේ. හැම වෙලේ සතුට වෙනවා කියන්නේ අපි මේ ධාතු ඔක්කොම එකට අරගෙන කතා කරලා ඒ වස්තුව දෙකක් තියෙනවා. එහි තියෙන රස්නයක් සහ සීතල ගතියක් ඒක තමයි තේජෝ ධාතු වතුර ගතිය තමයි ආපෝ ගතිය. හැම දිවෙන්නේ නැතුතුම් හැම දිවෙලියන් තියෙන කොරළ පිටන වාලිකත් වල ඒ දිවෙන්නේ වතුර ගතිය හොඳටම නැති වෙනවා. එතකොට ඒකේ තියෙන පිම්බුල ස්වරූපය දැන් වායසට යනකොට හැම හැපිලෙනවා. අර පිම්බුල ස්වරූපය නේ වායු දහකේ ක්‍රියාකාරීත්වය මෙසේ පරිදේශන සිදුවන්නේ. එතකොට ඒකේ තියෙන පටවි දහතු මේ ධාතු හතරේ සම්මිශ්‍රණයක් නැත්නම් මේ ධාතු හතරක් හැර මෙතන සම කියලා එකක් ගන්නට නැති බව තේරුම් ගන්න ඕනේ. මේ අන්තිමට හැම කැලලක් දැක්ක මේ කැලේ තියෙන කොටස් අතර දැන් අපිට හමක් වශයෙන් ඉන්දෙස් වෙනවා. හරියට එම්බි පහ නම්ලා ඒක අපි වික කියලා හඳුන්වනවා ගන්නට පසු එම්බි පහ දිගාරියට පස්සේ මෙතන නැති යනවා. මෙන්න මේදී අපි ගන්නවා අර හැම කොටස් කැලලක් හැම කොටසක් ඒ කොටස දැන් හැම කියලා දිස්සනවා මේ හැමේ තියෙන කොටස් හතර ඇඟිලි හතර දිග හැරෙනවා වගේ අයින් කරනවා දිග හැරෙනවා මේකේ තියෙන පඨවි ධාතුව මේ ආපෝ ධාතුව මේ තේජෝ ධාතුව මේ කාය වායෝ ධාතුව මේ කාය මේ ධාතු හතර වෙන් කළාට පස්සේ එතන කිසිවක් ගන්නට නැතුව සිත සිත් භාවයකට පස්සේ මේ විදිහට කොටස් කොටස් වශයෙන් සම්මස්නාර ඇත ඇත මිදුරු වගේ ඒ කොටස් කරගෙන ඒ ඒ කොටස් වල තියෙන ධාතු අතර වෙන් කරනවා සමහර කොටස් වල තියෙන ධාතු ඒතරම් ප්‍රකට නෑ. දැන් අපි තෝස් ධාතු තෙස් වල තියෙන තීජෝ ධාතුව තියෙනවා තීතල පෝරාස්නයක් තියෙනවා. සමහරට ඒක තියෙන ආපෝ ධාතුව ප්‍රකට නොවන්නට පුළුවන්. තියෙනවා නම් ඒක අපිට ප්‍රකට නොවන. ප්‍රකට දකින්න දෙන හැකියාවක් නෑ. ඒක නිසා ප්‍රකටව තියෙන ධාතු කොටස් පමණ බැඳුවත් ප්‍රමාණවත් වෙනවා. මේ විදිහට මුලින්ම තියෙන කොටස් වෙනුවෙන් යකින් අරගෙන මේවා ධාතු වශයෙන් බෙදුවාට පසුව මුළු ඇඟම ගන්න. මුළු ඇඟම අරගෙන මේ තියෙන්නේ පඨවි ධාතුවේ මේ තියෙන්නේ ආපෝය මේ තේජෝ ආයු කියලා පැහැදිලිව නුවණට සිතට තේින්න තෝරන මුළු ඇඟේම තියෙන එක. මේක මතකයට පස්සේ එහෙම තේරෙනවා. එහෙම තේරුණාට පස්සේ මේ ධාතු හතර හතර පැත්තකට වෙන් කරනවා. හිතෙන්ම අයින් කරනවා. මේ පඨවි ධාතුව වෙනම ධර්මයක්. ඒක ආපෝ ධාතුවත් තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් නෙවෙයි. පඨවි ධාතුව පඨවි ධාතුව පමණයි. ඒ වගේම ආපෝ ධාතෝ ආපෝ ධාතෝ සමනයි එහි පතරේ වස්නේ තේජොත් නෑ වායොත් නෑ ඒක තියෙන පතරේ ආපෝ තේජ අපි මේ මිනිස් ධාතු වශයෙන්ම බලනවා නම් ඒ කියන්නේ ආපෝ ධාතෝ වශයෙන් බලනවා නම් ආපෝ ධාතු තියෙන්නේ තුල තියෙන්නේ ආපෝ ධාතෝ පමණයි. නමුත් සෑම ධාතු කොටසකම තියෙනවා සේතු ධාතු කොටස් හතර සම්මිශ්‍රණය වෙනවා. වතුර ටිකක් ගත්තොත් ඒ වතුරේ තියෙන සීතලක් ආරක්ෂයක්. ඒක ඒකේ තේජෝ ධාතුව තියෙනවා. ඒකේ නැහැ කියන්නත් බෑ. මේ වගේ අනිත් ධාතු කොටස් කරලා තියෙනවා. මෙහිදී අපි මේ විදිහට ඉතාලම සියුම් විදිහට මේ අනිත් කොටසත් තියෙනවා කියලා ගැඹුරින් ගමන කරන්න ගියොත් මේ කරන කර්තව්‍ය කරන්න පහසු වෙන්නේ. ඒ නිසා තමයි අර මූලික වශයෙන් තියෙන ධාතු හතර විතරක් ගන්න. ඒ මාර්ගන මේ ධාතු හතර සිතුම් හතර පැත්තට අයින් කරනවා. මෙහෙම අයින් කළාට පස්සේ සම්පූර්ණ රූපේ සමාධිය පිටත නොතනියන. පිට රූපේ තිබුණා සුවිශේෂ උපතේ වැටහෙන්න අවබෝධ වෙන්නේ තේරෙන්නේ නැතුව හිත භාවයකට පත් වෙනවා මේ தත්ත්වය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා මම විශ්වාස නෙවෙයි කියන්නේ උන්වහන්සේ දේශනා කරලා තියෙනවා මධ්‍යම නිකාය කියන දහස විභංග කියලා සූත්‍රයක් මේ පඨවි ආපෝ තේජෝ වායු ධාතු අතර විස්තර කරනවා ඉතින් විස්තර කරලා උන්වහන්සේ කියන මේ ධාතු අතර වෙන් කරන්නේ එලෙන් කලාප පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන සාපරම් විඥානං ජීව අවශිෂ්ඨති කියන පාඩය. මෙන්න මෙලෙන් කලාප පස්සේ විඥානේ පමණ විතර වන්නේ කියන එක. ඒ විදිහට ආහස්තේසිත පාවෙන්න ගන්න තත්ත්වයක් ඇතිවන්නේ. මේක අපිට ඇති කරගන්නට පුළුවන් මේක රූපේ පාත්නා වූ ඕලානික ශූන්‍යතාවයක්. මේ ඕලාරික ශූන්‍යතාවයට වඩා ගැඹුරු සියුම් ශූන්‍යතාවෙන් ඉදිරියට දකින්නට අපිට සිදු වෙන අපිට පුළුවන් මේක ඕලාරික හරල මෙහන් ඉතාමම වඩා බල අවස්ථාවක් එතකොට මේ විදිහට රූපේ ශූන්‍යතාවය අපිට බලන්නට පුළුවන් සත්‍ය ලැබෙන ඔය ආකාරයෙන් 14 වෙන් කිරීම තුළින් ඊට අමතරව මේ රූපේ ශූන්‍යතාවය තමයි බලන්නට ක්‍රම තියෙනවා අපේ ඇඟේ සැදලා තියෙන රූපස්කන්ධයේ කොටස් දෙකකින් කේසාලෝම නකාදන්ත ආදී වශයෙන් මේ ඇයට පුදු පුරුදු කොටස් දෙක. ඒ පිළිපොල් භාවනා කරන එක මේ ඇයි මේකත් කරලා ඇති. එතකොට මේ එක එක කොටසක් අරගෙන සිටින් අයින් කරනවා. මේ මගේ ශරීරයේ තියෙන ප්‍රස් කොටස, කෙස් කොටස අයින් කරනවා සිටින්ම. පැත්තකට දානවා. ලොම් කොටස අයින් කරනවා නියපතු කොටස අයින් කරනවා දත් හරියට මේ බොරු දත් සම්බත් දාගෙන සිටින තේ දත් සිටින දලවල පැත්තකින් තියෙනවා වගේ මෙන්න මේ හොඳට ගැලපෙනවා ඒකත් ඒ අන්න ඒ විදිහට මේකයි දත් ටික ඔක්කොම සිටින් අයින් කරනවා සම ඔක්කොම අයින් කරනවා මස් අයින් කරනවා අයින් කරනවා මේ විදිහට මේ ශරීරයේ කොටස් දෙක දුම් දුම් වශයෙන් පැත්තකට දානවා මෙන්න මේ පැත්තකට දැම්මට පස්සේ ඔය කියන්නේ ඕලාරික ශූන්‍යතාවය ඇති වෙලා මොකද අර කොටස් දෙකේ එකතු වෙන ශරීරය හැදිලා තියෙන්නේ මේ කොටස් දෙක දෙක අපි ඈතට ඈතට අයින් කිරීම නිසා ඒ විදිහට ඕලාරික ශූන්‍යතාවයක් දකින්නට පුළුවන්කම ලැබෙනවා ඊට අමතරව මේ රූපේ ශූන්‍යතාවය තවත් ආකාරයකින් දකින්නට පුළුවන් දැන් කෙනෙක් මරණයටපත් වෙනවා. මම තමන්ගේ මරණානුසති භාවනා කරන ජීවිතය නිසායි මරණය නිසායි කියලා භාවනා කරපায়ে නියයි දන්නවා ඒක. එතකොට මේ මරණයටපත් වුණාට පස්සුව මේ රූපේට කොහොමද සිදුවන්නේ කියලා බලන්න ඕනේ. ඒ රූපේ දැන් ඉදිමනවා නිදිනවා කුණු වෙනවා ඕජස් කලනවා මේ විදිහට මේක නොඑක ආකාර විපරිණාම වෙනස් වූ රූප වලට පත්‍රිපත්‍රි කොමේ කොමියන්නේ. මේ රූපය මන තමා ඇත්තටම මැරිලා සිටින්නේ තමාගේ මැරිච්චේ රූපය ගැටි. දකින්නේ කියන අවබෝධයේ පිටලා එකද යුතුවන්නේ තිබැසලා. එහෙම නැත්නම් සිතින් සිතලා කරනවානේ ඒ தත්ත්වෙටම තමා පස්සෙන ඇතයි කියලා සිතාගෙනයි කරන්නේ. එහෙම කරනකොට මේ தත්ත්වෙ උද්ගතවන්නේ. ඒකත් මෙන්න මේ ශරීරයේ අර ඕජස් වශයෙන් ගලගලා යනවා ශරීරෙ පුපුරනාදී ඒ ඔක්කොම එක්ක පොළොවට උරා ගන්නවා නැත්නම් සමහර කොට ශ්වාස කීයලා ඉහළට යනවා. ඒවා නැවත වතුර බවට පරිවර්තනය වෙනවා. ඊළඟට ඒකේ තියෙන නෙක්ස්ට්‍රෝලංග කොටස ඒ ශරීරයේ කොටස් පිටිරි පිටිරි වෙනස් වෙදී යනකොට ඒක ඇතුලේ තියෙන සුළඟ අභ්‍යන්තරේ පවත්නා සුළඟ වායු ධාතුව බාහිර වායු ධාතුවට පරිවර්තනය වෙනවා. ඒ වගේම මේකේ තියෙනනේ තේජෝ ගතිය අර ආපෝ ධාතුව යනකොට තේජෝ ගතිය හා සමග යනවා. ඒ වගේම වායු ධාතුව යනකොට ඒ හා සමග තේජෝ ධාතුව යනවා. මේ පඨවි ධාතුව කියන ඒකේ දැඩිව තේජෝ ධාතුවත් පඨවි ධාතුව යනකොට යනවා. පරි පඩවි දහස කොටස් හතර කොටස් ඉතින් මාස්ටර්දී කුණේ කුණේ පස්සේ පස්සේ පස්සේ පස්සේ යනවා අන්තිමට තමයි තේරෙනවා තමයි ශරීරයට පැතිලක් බවත් පස්සේලා තියෙන ආකාරය මේ ඇට පැතිලෙදී උදාහරණයක් පැතිලි ඇට පැතිවල සිට විශාලයට පටවවා දිරබයා යන හැටි දකිනවා උදාහරණයක් ලැබෙත් පාදයට කටින් මේ කුංජයන් දිවිලට කටෝන්නේ දිවිලිය දිහා පස්සේ දිහා ඒක දිවන දිනකට කට දෙක දිනකට පස්සේ එළියනවා ඒක පොළවේ පස් වලට පරිවර්තන වෙනවා මේ ආකාරයෙන් මුළු අපසැකිල්ලම පොළවේ පස් තාක්ෂණය මුළු අපසැකිල්ලම කියන්නේ ඉගෙනටම ගියාට පස්සේ ඒක හිස් කබල පමණයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ මේ හිස් කබල සම්පූර්ණයෙන්ම පොළවට පස්සලා ගිහිල්ලා ඒ අතකේන සංඥාසකින් නිරුද්ධ වූ යාමත් සමගම ඕලාරික රූප ශූන්‍යතාවයකට සිතපත් කරගන්නට පුළුවන් වෙනවා මේකත් මේ රූපේ ශූන්‍යතාවයේ දැකිය හැකි එක් ආකාරයක්. මේක අමතර තව තුන මේ රූපේ සෙවන නිසා දකින්නට පුළුවන් විවිධ ක්‍රම. එක එක්කෙනාගේ භාවනා අධ්‍යක්ෂින් මත එක එක්කෙනාගේ ප්‍රඥා සමාධි මට්ටම් මත ඒවා කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. අමෝතම ඒවා කරන්නට පුළුවන් කියලා මා කියන්නේ නමුත් විවිධ ක්‍රම තියෙනවා සමාධි සමාධි මට්ටම ප්‍රඥා මට්ටම අනුව ඒවා විවිධාය විවිධ ආකාරයෙන් අධ්‍යක්ෂින්. මේ රූපේ සෙවන නිසා මේ ආකාරයෙන් දකින්නේ දකුණේ මේ ආකාරයෙන් දකුණේට අපිට මේ රූපේ මෙතන යන්නේ කවර හේතුවක් නිසාද කියන එකත් තේරුම් ගත යුතු කාරණාවක්. අපේ රූපය අපේ සිතට අරමුණු වන්නේ රූපයක් තියෙනවා කියලා අපි දකින්නේ සිතෙන් ගිහිල්ලා ඒක ස්පර්ශ කරන තාක්කල් පමණයි. දැන් උදාහරණ වශයෙන් අපි කතා කරමු මේ ඇගේ පසුපස පිටපැත්තට අවධානය යොමු කළොත් සිත තියෙනවා කියලා පේනවා. නමුත් දැන් ඒ ගැන අවධානය යොමු නොකර සිටින තාක්කල් පිටක් තියනවාද කියලා දැනන්නේවත් නෑ සිටින්නක් ඇත්තයක් නෑ යටිපතුල් දෙස අවධානය යොමු කළොත් ඔන්න යටිපතුල් තියනවා කියලා සිතට වැටහෙනවා ඒක ගැන අවධානය යොමු නොකළොත් යටිපතුලක් තියනවාද කියලාවත් අපිට වැටහෙන්නේ මෙන්න මෙහිදී මේක තමයි මේ රූපේ ශෝණතාවය දැකීමේ දීපදෝන සිද්ධාන්තය අපේ මනසින් ගිහිල්ලා අපේ රූප ස්පර්ශ කරන විට තමයි මනසට මේ රූප අරමුණු වන්නේ මනසට ඒ රූපේ අරමුණු නොවන්නේ ඒ ස්පර්ශ කිරීම සම්පූර්ණ නිරුද්ධ කිරීම තුලින්. මනෝ ස්පර්ශ නිරෝධයෙන් තමයි මේ විදිහට රූපේ තියෙන ශූන්‍යතාවය කෙනෙකුට අවබෝධ කරගන්නට ලැබෙන්නේ. ඉතින් රූපේ අපි යථාපරිදි අවබෝධ කරගෙන අවබෝධ කරගෙන යනකොට මේ ආකාරයෙන් රූපේ ශූන්‍යතාවය දකිනවා. අනිත් පැත්තට මේ රූපය අනිත්‍යතාවය බල බල ඉන්නවා කියන්නේ. මේ ඔක්කොම රූප අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා තමා අවබෝධ කරනවා. අවබෝධ කරන්නේ ඔබ අධ්‍යාත්මපත්ති විදිහට ඇති වෙන තියෙන දක දක වාක්‍ය කරනවා කියන එක නිය අදහස් කරන්නේ. නැතුව මේ ඇති වෙනවා නැති වෙනවා අනිත්‍ය කියන සිතන එතකොට මේ අනිත්‍යතාවය බල බලා ඉන්න ඉතින් මේකත් ඔය කියන ශූන්‍යතාවය කියන විශේෂිත අවබෝධ වෙන විශේෂයෙන්ම සමහරුන්ට මේ අත්පය ආදී කොටස් කැඩි කැඩි ඇතිවෙන්නේ නැති යන ආකාරයෙන් සමහර විට ශරීරයේ එක එක කොටස් වාදයෙන් පහළ කොටස් නැත්නම් විතෙන් ඉහළ කොටස් ආදී මේ විවිධ කොටස් නොපෙනෙන තුලින් ගොස් මුළු ශරීරයේම නොපෙනෙන යන සත්‍යයක් උද්ගත වෙන්න දතුලා මේ ආකාරයෙන් උත්සන කේසොන් මේ රූපී සෝනිකාර කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා අනාථ වශයෙන් බැලීමේදී මේ රූපේ ශූන්‍යතාවය දකිනවා ඒක තමයි ඊටම උසස් ආකාරයෙන් දකිනු ලබන රූපේ ඕලාරික ශූන්‍යතාවය අනාත්ම වශයෙන් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මයක් නෙවෙයි කියන අවබෝධයේ පිටර මේ වහුතු ධාතු මාත්‍ර පමණයි හේතු නිසා හටගත් පද ධර්ම සමූහයක් පමණයි කියන අවබෝධය තමයි ඇති කරගැනීමේ මේ රූපේ විමස විමසා බැලීමේදී තමයි ඒ ශූන්‍යතාවය උද්ගත වෙන්නේ කියන්නේ මේ සෑම කොටසම පටවි ධාතුව ගත්තත් ඒක මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මේ හුදු ධාතු මාත්‍යයක් පමණයි මේ හේතුව නිසා මේ මේ පටවි ධාතුව හටගත්ත ආපෝ ධාතුව ගත්තත් එහෙමයි තේජෝ වායු ධාතුව ගත්තත් එහෙමයි එහේ කනදාසෙ දින ශරීරයේ ගත්තත් ඒවා එකක් වෙනින් වශයෙන් ගත්තත් ඒකත් එහෙමයි එහෙමම හෝමගේ කියලා ගන්න දෙයක් නැහැ මේ ධාතු කොටස් අතර මේකයි තියෙන්නේ ඒවා හේතු වෙනු හේතු නිසා හටගත් පල ධර්ම මේ ආදී වශයෙන් මේ ශරීරයේ සම්පූර්ණ හේතුඵල ධර්මතාවයක් වශයෙන් අවබෝධ කරගෙන මේ කියන ආත්මීය ස්වરૂපේ ආඥාවක් නැtei කියන හැඟීම සමාගයේ සිටට කාණදී අවබෝධ වන විට මේ රූපේ සම්පූර්ණයෙන්ම නොගෙදී යනවා සිටට අවබෝධ වෙනවා මේක බොහෝ විට මාර්ගඵල ලැබීමට ප්‍රථම අවස්ථාවවලදී සිදු වෙන ක්‍රියාවලියක් ඒ අනාත්ම දර්ශනය තුළින් ඇති වෙන ශූන්‍යතාවය. මේ විදිහට මේ රූපේ ශූන්‍යතාවයේ දැකිය හැකි විවිධ ආකාර රාශියක් තියෙනවා. මේ සියල්ලම තියෙන එකෙන් ප්‍රෝධනයක් වන්නේ. මම දන්නවා ඒ ආකාර රාශියක් එකයි දෙකක් නෙවෙයි. එතකොට මේ කියන ආකාරයෙන් කම්පන ආකාරයෙන් හෝ ඒ භාවනාව තුළින්ම මේ රූපේ ශූන්‍යතාවය දකින්නට ඕන. මේක හිතලා කරගන්න හිතලා අවබෝධ කරගන්නට පුළුවන් දකින්නට පුළුවන් ධර්මයක් නෙවෙයි. ප්‍රායෝගික වශයෙන්ම සමාගයේ සිටට මේක කෙනියු ධර්මයක්. රූපයම රූපේ ශූන්‍යතාවය දකිනවා නම් සමාගයේ ඇඟ දෙක සිටින් බැලුවත් ඇඟක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඒක කිසිම බලස්කත් නැහැ, සැහැල්ලුවකුත් නැහැ, රූපයක් නැහැ, නිකන් සමනලක් වෙනවා නේ, කලෝරු වැටිලා. ඒක සම්පූර්ණයෙන්ම පිටට නැටි යනවා කලින් කියපු විදිහට මනෝස්පස්සේ නිරුද්ධ වී යාම නිසා ඒකට දුවන. මෙහිදී එකතු වන්නේ හුදු විඥාන ධර්මයේ පමණයි. ඒ කියන්නේ ඒ ශූන්‍යතාවේ එල්ලී පාත්මා වූ දැනීම පමණයි. ශූන්‍යතාවය වෙනම ධර්මයක් නෙවෙයි. ඒක දකිනු ලබන ඒක දැනෙන ගැටේ තවත් ධර්මයක් මේක දෙක පැහැදිලිව තේරුම් ගත යුතුයි මෙතන තියෙන නාම රූප ධර්ම දෙක අපි මේ රූපේ සෝනිතාවේදී මේ ඕලාරික සෝනිතාවේ තියෙන නාම රූප ධර්ම දෙක ඒ හිතට කිසිවක් නැතෙනි මේ සබ්බවකාශයක් වෙන සත්‍යයට සිත පස්සනම එතන තියෙන ආකාශ ධාතුව ඒක රූපයක් තමයි නමුත් ඒක තරම් ප්‍රකට රූපයක් නෙවෙයි සම්සියුම් පරිච්ඡේද රූපයක් <coughs> එතකොට ඒක දැනෙන ගැටුවක් තියෙනවා. ඒක තමයි ඉහි නාමය. මෙන්න මේ නාමය සහ රූපය ඒකේන එර සිත් රූපය රූපය ඒක දෙන් කරන්නට පුරුදු වෙන්න ඕනේ. ඒ කිසිමක අපි තුමු දැන් තුනතාවයට සිතපත් කරන සමතුලිතතාවය ඕලාරික තත්ත්වයේ තිබෙන මේ ඕලාරික සෝන තත්ත්වය සමාත දැනෙන සමාත නිින්ද ගිහිල්ලා නෙවෙයි, සීල කියලා නෙවෙයි, දැනුම පාතින. දැනුම නැත්නම් සෝනිතාවයක් දකින්නට බෑ. එතකොට මේ දැනීම කියන එක වෙනම ධර්මයක් ශූන්‍යතාවයේ තවත් ධර්මයක්. ඒ දැනීමට තමයි ශූන්‍යතාවයේ අරමුණ වෙන්නේ. අපි කනට ශබ්දය අරමුණ වෙනවා වගේ. ඇහැට රූපයක් අරමුණ වෙනවා. රූපේ බලපුවම රූපේ අරමුණ ඒ දැකීම ඒ රූපේ දන්නාසිත පහළ වෙන එක ඒක නාමය. අර අර කලින් රූපේ රූපස්කන්ධයට. මෙන්න මෙහිදී මෙන්න මේ ශූන්‍යතාවයේ තියෙන හිස් රූපයේ දෙස වලක් බලනවා සිතින් ශූන්‍යතාවයෙන්ම සිටගෙනම ශූන්‍යතාවයෙන් ඉඳිමින්ම මේ තියෙන්නේ මේකේ හිස් භාවය හිස් භාවය ඒක තමයි රූප ධර්මය. මේක දකුණ සිට මේ තමයි නාම ධර්මය. මේ විදිහට මේ දෙක දෙක එකක් දැක පළමුවෙන් බලනවා විනාඩි 4ක් 5ක් විතර. දෙවිලකට බලන නාමය දෙක විනාඩි. ඒකකට සමහරට සමාධිපත්‍ය දිනුනො නැත්තම් සුනිතාවේ නැති යන්නත් පුළුවන්. නැතුනොත් නැවත ඇති කරගන්නත් සිදු වෙනවා. එසේ නොවන්නට නම් අධිෂ්ඨාන කරනවා මේ ශූන්‍යතාවය මෙතෙක් කල් පැවතිවා කියලා. එහෙම කරලා භාවනා කරපුවාම එහෙම පවතින්නත් පුළුවන්. පවතිනවා සමාන සංඥා දෙම කෙනෙකුට නැති කෙනෙකුට පවතින්නේ අධිෂ්ඨාන කළා. එතකොට මේ අධිෂ්ඨාන කරලා කරපුවාම කරන විට අපිට තේරෙනවා මේ ශූන්‍යතාවේ රූප ධම්මයේ කිස් පහළ වෙන එකක් ඒක දක්න සිිතේ දැනීම ස්වરૂපේ පවත්හම් යන්නේ. එතකොට මේ දැනීම් ස්වરૂපේ නැත්තටම නැති ගියානම් මේ සෝදකාරයට මොකද වෙන්නේ? ඒකට අපිට දකින්නට පුළුවන්ද? පිටට අවබෝධ කරගන්නට පුළුවන්ද? ඒක පිටට අවබෝධ කරගන්නට බෑ. ඒක නිරුද්ධ වී යන ධර්මයක් කියලා අවබෝධය කියන්නට ඕන. නිරෝධ ධම්මං කියන වචනේ බුදුහාමුදුරුවෝ කියන්නේ සියලුම සංස්කාර අනිත්‍ය ධම්මා අනිත්‍ය ධම්මා දුක්ඛ ධම්මා විපරිණාම ධම්මා අනාත්ම ධම්මා සංයුත් ධම්මා විපරිණාම කියන විදිහට කියනවනේ. මේදී මේදී සම්පූර්ණයෙන්ම නිරෝධ ධම්ම නිරුද්ධ වී යන ධර්මයක් කියන අවබෝධය මේක අර හිත නිරුද්ධ වී යන සම්පූර්ණයෙන්ම මේක සම්පූර්ණයෙන් නිරුද්ධ වී යන මේදී සමහරට ඒ කාර්යයට දැක්කොත් හිත නිවනටපත් වෙනවා එහෙම නොවනම් මේ නිරුද්ධ වී යන ධර්මයක් කියන අවබෝධය ඇති වුණාන් පස්සෙ තේරුම් ගත යුතු තව කාරණාවක් තියෙනවා මේදී මේ தත්ය තමයි මම කියලා ගන්නට මගේ ආත්මය කියලා ගන්නට නැත්නම් ගැහෙනවත් මේ පස්සේ ජීයක් වශයෙන් ගන්න තියෙන එකම ධර්මය. මොකද රූපේ දැන් පිටට වැටෙන්නේ ඒ රූපයේ තුල සංඛාර දිට්ඨිය කියන එක පිළිගන්නට හැකියාවක් නෑ හේතුව ඒක දැන් Tamange හිතට වැටෙන්නේ නැති නිසා. හිතට තේරෙන්නේ, හිත අවබෝධ වෙන්නේ, හිත තේරෙන්නේ. ඒක නිසා හිදී මම කියන හැඟීමක් ඒ රූපයේ කෙරේ ඒ අවස්ථාවේදී ගන්නට බෑ. ඒකකට තියෙන්නේ දැන් මම මගේ කියන හැඟීම නැත්නම් ආත්මය කියන හැඟීම මේ අන්තිමට ඉතුරු වෙච්චි හිස් භාවය සහ ඒ දැනෙන ස්වરૂපේ මත ඒක පමණයි. දැන් මේක ස්ථිර ධර්මයක්ද නැත්නම් හැමදාම පවතින අනිත්‍ය ධර්මයක්ද කියලා විමසන්න ඕනේ දකින්නට ඕනේ. මේකෙන් නැගිටපු ගමන් මේක කඩාගෙන වැටෙනවා නැති නිරුද්ධ වෙනවා. අර කලින් උත්පන්න නිරුද්ධ වීම දැන් කතා කරේ නිරෝධ ධර්මයක්. මේක නිරුද්ධ වෙන ධර්මයක්. එතකොට මේක තියෙනකොට තමයි මම කියන්නේ මගේ කියන්නේ මගේ ආත්මය කියන්නේ ජීවිතය කියන්නේ කවරාකාරයෙන් හරි අපි ධානය කරනවානේ අල්ලනවානේ පිටනවානේ මේක තියෙනකන් තමයි එහෙම හිතන්නට පුළුවන් මේක මම නම් මේක මගේ ආත්ම නම් මේ ධර්මයේ තියෙනකොට එහෙම ගන්නට පුළුවන්කම තිබුණත් මේක දැන් නිරුද්ධ වී යන ධර්මය නිරුද්ධ වූ ගිය නිරුද්ධ වී ගියාට පස්සේ මේක මොකද්ද මම කියලා මගේ කියලා ගන්නට ශේෂ වන්නේ කියලා බලන්න ඕනේ එතකොට ඒ දකින්න අපි අර කලින් කියපු අත්යෙන් අනිත්‍යතාවය දකින්න පසුව කියපු අත්යෙන් අනාත්මතාවය දකින්න. මේදී කිසිම දෙයක් මම මගේ කියලා ගන්නට කිසිම දෙයක් විතරවන්නේ සියල්ලම අනාත්මයි කියන අවබෝධය තියෙනකොට ඒකේ නුවණට සිතපත් වෙනවා. මේ සාම පහළ මට්ටම් වල නිවන් මාර්ගය අපි මේ කතා කරන්නේ. ඉගෙන ගන්න තැන්වලට ඒ තත්ත්වය සමාන කරන්නේ. එතකොට මේ මිහිදී නිවන අපට අවබෝධ කරගන්නට පුළුවන් ওই කියන ආකාරයෙන් කටයුතු කිරීම තුළින්. දැන් අපි හිතමු දෙකෙන් අපට කරගන්නට බැරි වුණා. නිවන පිටපත් කරගන්නට බැරි වුණා කියලා. තවත් ආකාරයක් දෙකක් මේ ඇයි කියන්නේ. ගැඹුරු ගැඹුරු ආකාර තියෙන ප්‍රඥාව අනුව කරන්නට පුළුවන්කම හැමෝටම නැහැ. ඒක එක්කෙනාගේ ප්‍රඥා සමාධිමත් නම් වන්නේ සැලැහැටි ආකාර වෙනස් වෙනවා. මේ හිත් භාවයෙන් තියෙන්නේ අපිට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය දෙන මේ ස්වභාව වෙනම දෙයක් දැනීම තවත් ධර්මයක් කියලා. මේකම හිතගෙන හරියට අහසේ අපි ඇඟිල්ල අහසට දික් කරලා එහාට එහාට අපිට ඇඟිල්ල ගෙනියන්න පුළුවන්. එතකොට අර ඇඟිල්ල මුදුන් දබර ඇඟිල්ල දික් කරනවා අහස කියන්නේ තමයි ඒ දික් කරන කිසි නැති සුවස්තන්නේ. එතන දැන් හිත පවත්වන එහා කෙරහා යනකොට අර කලින් ඇඟිල්ල තිබුණු තිබුණු තැන කිසිවක් නැහැ. නිර්දලී නිර්දලී යනවා. මේක වචන වලින් මට කියන්නට බෑ මේ මොකද්ද මම අදහස් කරන්නේ කියලා. අර අහසේ ඇඟිල්ල දික් කරගෙන දැන් ඇඟිල්ල වැහැට වැහැට වැහැට ගිනින්න. අර කලින් ඇඟිල්ල තිබුණු තිබුණු තැන ඒ තිබුණු ධර්මයේ විරුද්ධ වී මේ නිවිලි යනවා. මෙන්න මේ වගේ අර සිස්වරූපයේ සිටගෙන ඒකේ දැනෙන ස්වરૂපයේ දෙසත් බලලා ඒ දැනෙන ස්වરૂපේ එහාට එහාට එහාට එහාට ගිනිනවා. ඒහට සමිස්සාත්ක දුරට ගෙනියන ඕන තරම් දුරට ගෙනියන්න පුළුවන්. ඉතින් බොහෝ දුරට දිනු කෙනෙකුට නම් අංග අධ්‍යාපන අංග බාධක ගෙනියන්න දෙන්නේ නමුත් ඒ සමහර අයට ඕන තරම් දුරට ගෙනියන්න පුළුවන්. මේක ගෙනියගෙන ගෙනියනකොට Tamanට තේරෙන කලින් තිබුණු සත්‍යය නිවි නිවි යනවා. කඩින් තිබුණු තත්ත්වය වැටෙනව එහාට යනවා. කඩින් තිබුණු ඉස්සත් ඊළඟ තත්ත්වය ඒක එහාට යනකොට නැතිනේ. ඒතර තිබුණු තත්ත්වය තවත් ටිකක් එහාට යතියි. මෙහෙම එහෙම එහාට එහාට යනකොට සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන නිවනට පිටපත් වෙන අවස්ථාවක් සුද්ධ වෙනවා. ඒක තමයි දකින්නට පුළුවන්. මේ ආකාරයෙන්ම නිවනට පිටපත් කරගන්න පුළුවන්. මේ දැන් මේ රූපේ ශූන්‍යතාවේ දර්ශනය ඕලාරික දර්ශනය තුළ. එතකොට දැන් මම දැන් ආකාර තුනක් පමණ ප්‍රකාශ කරනවා. මේක අමතර තවස්ථාකාරක වෙනවා. ඒකට ඒවත් ප්‍රකාශ කරාට මම හිතන්නේ තරම් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද ගැඹුරු ප්‍රශ්නාවකින් දතේ දේවල් අධිත් ප්‍රශ්නාවකින් දතේ අධිශේල අධිසුත් අධිපඥා කියලා කියනවා. මේ අධිපඥාවකින් දතේ දාන්න අධිපඥාවකින් මම දත හැටි වන්නේ. සාමාන්‍ය ප්‍රශ්නාවකින් දතන බෑ මේ බැංකුවේ සාමාන්‍ය ප්‍රශ්නාවකින් දතන්න පුළුවන් ධර්මතාවය. ඒ විදිහට කටයුතු කිරීමේ සිට නිවනට පත් කරගන්න උත්සාහ කරන දෙය කියලා ඉතින් දවසටම අපි මේ ප්‍රතිම ශාස්ත්‍රාව මෙතනින් නිම කරන්න. හොඳයි එහෙනම් කල්පනා කරන්න. දැන් බුද්ධ පූජාට බොස් සංඝයාට දානේ ගෙනෙයි දුන්න මේ ධර්මය ශ්‍රවණය කළා මේ මේ ආකාරයෙන් දැක්ව ගන්නා සියලුම කුසල් සත්‍යයෙන් අපට ඒකාන්ත වශයෙන්ම මේ රූපේ ශූන්‍යතාවය අවබෝධ කරගන්න හැකියාව ලැබුණා. මේ රූප ශූන්‍යතාවය අවබෝධ වීමෙන් පසුව මේ රූපේ තුළ පවතින උසස්කාය විෂය නිරුද්ධ කර ගැනීමට මම එනේ මම මගේ කියන හැඟීම නිරුද්ධ කර ගැනීමට හැකියාව වස්නා උදායෝ. ඊට පසුව ඇති වෙන අකාතරම් විඥානයේ අවශ්‍යක සියයි වදාර පරිදි ඇති සත්‍යය පවා අනිත්‍ය ධර්මයක්ම අනාත්ම ධර්මයක් ඇසේ අනිත්‍ය නම් ධර්මය අනාත්ම නම් ධර්මය ඒ ධර්මයේ තුල කිසි ආකාරයෙන් මම හෝ මගේ ආත්මය කියලා ගන්න කිසිවක් නැති අනාත්ම භාවයක් වෙන අවබෝධය ඇති කරගෙන ඒ තුලින් දැකීම දැකීමට හැකි නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න සසර දුකින් මිදීමට හැකියාව වාසනාව උද්ගත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න. හොඳයි එහෙනම් දෙවියන් දෙන්න ආකාශත් හතින ආකාශත් හතින මන්තා නිර්වාණාමයි විකාශනය කරනවා විකාශනය කරනවා ලක්ෂණ ප්‍රාර්ථනා ආකාශත්හතමින් මුඛය දේවානාමෙන්තිකාපඤ්ඤං තංගනෝ දිසාතෙන් දක්ඛන්ති සමන්න ආකාශත්හතමින් මසාදීවානාමෙන්තිකා සින්දන් තංගනෝ දිසා සන්නස්සද්දමන් පවන්ති නීතිනාතින් සින්දන් ධම්මේනාතිනං හෝතෝ සත්තාං පුඤ්ඤාතියෝ ධම්මේනාතිනං හෝතෝ සත්තාං පුඤ්ඤාතියෝ ධම්මේනාතිනං හෝතෝ සත්තාං පුඤ්ඤාතියෝ කාත්මේ කරණිනා පුඤ්ඤ කම්මේන බාමේ සමාධි නිබන්තමයම හෝතු යාව නිබන්තත්ය ධම්මේ පුඤ්ඤං ආස්වාක්ඛාවාන්නතෝ සම්බුද්ධාතං සතු මේක රතියෙන් කුසල සත්‍යමයගේ නෙවෙයි හත්සර සේවා පරිදු හත්පත්පත් සේවා සනසෙන්නේ සම්පූර්ණ ධම්මේ සල්ලේතුස්මා වේවා අභිවාදන සීලස්ස නිසං භාවකාරිනෝ සත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආරාරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනිය සේවතෝ නිබ්බාන සම්පත්තේ හිමිනාසේ සමිජ්ජතෝ සුගතයන සරලේ